Okay. සරණයි. ධර්මයේ පිළිබඳ ගැඹුරු අවබෝධයකට පියවර ඔසවන්නට අදත් අපි වෙසක් ධර්ම සාකච්ඡාවට ප්‍රවේශය ලබා ගන්න සූදානම් වෙන්නේ අපේ ආධුනික අංශ ප්‍රධානී ප්‍රවීණ මාධ්‍යවේදී තෙන්නකෝන් ඉහළගම සූදානම්ෙන් අදත් ධර්ම සාකච්ඡාව ඔබ වෙත සමීප කරන්න. බොහොම ස්තුතියි චමිලා. මේ වෙසක් සමයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ධර්ම සාකච්ඡා මාලාවක් සංවිධානය කළා. අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව හැටියට අප තෝරාගෙන තිබෙනවා කර්මය පුනර්භවයට හේතු වන ආකාරය. මේක තරමක් ගැඹුරු මාතෘකාවක් වෙන්න පිළිවන්. නමුත් ඊටම සරලව මේ කාරණේ පිළිබඳව කතා බහ කරන්න. ඊටාම විශිෂ්ට ගණේ අපේ ස්වාමින් වහන්සේලා දෙනමක් වැඩම කරලා ඉන්නවා මේ මැදිරියට. කටුවාවල පරම විශිෂ්ටාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේ සමග අතුරුගිරිය අබේ දර්ශනාරාම අධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපහමුල්ලේ සිරිවිමල ස්වාමින් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවට වැඩම කර සිටිනවා. ඔබ වහන්සේලා ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්නවා. අපේ ගොම්පතල දන්ත ස්වාමීන් වහන්සේ මේ කර්මය කියන කාරණේ අපේ ජීවිතේ නිරන්තරයෙන්ම භාවිතා වෙන වචනයක්. මොහොලාට මේකේ අක්ෂර පොඩි පොඩි වෙනස්කම් කරලා කර්මය කියලාත් අපි කියනවා. කර්මය කර්මයේ හැටියට කියනවා. මේ කොහොම කිව්වත් කර්මය කිව්වත් කර්මය කිව්වත් එකම අදහසක් ඇඟ වෙනවා. එහෙම නැත්නම් මේ කර්මය පිළිබඳව පූර්ණ අවබෝධයක් තියනවා මේක අපි දුකට පමණක් භාවිතා කරන වචනයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ කර්මය කියන්නේ මොකද්ද? අපි මුලින්ම ගැන පුංචි සඳහනක් කළොත් අපේ ස්වාමීන් වහන්සේ. ඔව්. තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ආම්බ්‍රන් වහන්සේටත් ඒ වගේම වැඩසටහන මෙහෙවන ආගමික අංශයේ අධ්‍යක්ෂක අපි ඉහළගම්තුමන්ටත් ඒ වගේම මෙම ශ්‍රාවක පින්වත් සිළු දෙනාටමත් අපි සුබ විසක් මංගල්‍යක්ම ප්‍රාර්ථනා කරනවා. අද ඊ타මත්ම වැදගත් මාතෘකාවක් මේ සාකච්ඡාවට යොදාගෙන තියෙනවා. කර්මය කියන වචනය බුද්ධ දේශනාව තුළ පමණක් නෙවෙයි වෙනත් සමයාන්තර දේශනාවල බුදුහාමුදුරුව පහළ වෙන්නට පෙර ඉඳලා සාකච්ඡා වෙච්ච මාතෘකාවක්. අපි දන්නවා බුද්ධ කාලයට පෙර ඉන්දියාවේ තිබුණා වෛදික යුගය. දැන් මේ වෛදික යුගයේදී කර්මය කියන කාරණය දෙවියන්ට බාර දීපු දෙයක්. එහෙමයි. ඒ කියන්නේ ඒ අයගේ විශ්වාසයක් තිබුණා මේ ලෝකය පාලනය කරන්නේ වරුණ නම් දෙවියා. එතකොට ඒ වරුණ දෙවියන් සතුට කරවීම සඳහා හොඳ දේවල් කරන්න ඕන නරක දේවල් කළොත් වරුණ දෙවියන් කුපිත වෙනවා. එතකොට අපේ බුදුදහමේ කියන කුසල අකුසල කතන්දරය එයයි දෙවියන්ට පවරලා තිබුණා. ඊට පස්සේ එනවා බ්‍රාහ්මණ යුගය. බ්‍රාහ්මණ යුගයට එනකොට මේ කර්මය යාගය හා බැඳුණු කාර්යයක් හැටියට විග්‍රහ කළා. ඒ කියන්නේ මහා බ්‍රහ්මන් සතුටු කරන්නට නිතරම යාග පවත්වන්නට ඕන ඒ යාගය තමයි ඒ අය කර්මයේ හැටියට සැලකුවේ. එහෙමයි. ඉන්පස්සේ උපනිෂද් යුගයට එනකොට මේක ටිකක් ආත්මවාදීව පුද්ගල බද්ධව විස්තර කරලා තියෙනවා. ඒකද කියන්නේ කර්මය ආත්මය කොට සලකනවා. ඒ කියන්නේ ඒ ආත්මවාදීය තමයි එතන විග්‍රහ කරන්නේ. කියන්නේ කර්මය ආත්මය හැටියට සලකලා භවයෙන් භවයට එක් ගමන් කරනවා කියලා. ජෛන දේශනාවන් ගත්තාම ඉලගම්මෙතුමනි ඒකෙදි විස්තර කරන්නේ මේක කර්මය ස්වකීය කොට සැලකීම. ඒ කියන්නේ කර්මයෙන් තොරව වෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණා. හැබැයි බුද්ධ දේශනාව අරගෙන බැලුවහම මෙතෙක් පහළ වෙච්ච සමයාන්තර දර්ශනයන්හි මනෝවිද්‍යාත්මක හා විචාරශීලී චින්තනයක් ඇතුව කර්මය දිහා බැලුවේ ඒ බුද්ධ ධර්මය නැත්නම් බෞද්ධ දර්ශනය තුළ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේගේ දේශනාවන් විස්තර කරන සූත්‍ර කීපයක්ම තියෙනවා මේ කර්මය හා සම්බන්ධ. දේවදූත සූත්‍රය, එතනින් ගියාම අපේ කවුරුත් දන්න චුල්ලකම් විභංග සූත්‍රය. ඒ වගේම නිබ්බේදක සූත්‍රය, බාලපඬිතු බාලපඬිතු සූත්‍රය, අම්බලට්ටි කරාහු රාහුල වාද සූත්‍රය ආදී වශයෙන් සූත්‍රය. ඔව්. ඒ සූත්‍ර සියල්ලේම ඊ타මත්ම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ කර්මය කියලා කියන්නේ උජ්ජලයාගේ සොතීය කොට පවතින දෙයක් නෙවෙයි. අර නියම ධර්ම වල විස්තර කරන ආකාරයට පුජ්‍යලයාට බලපාන යම ධර්ම පහක් තියෙනවා. එයින් එකක් විතරයි කර්මය කියලා කියන්නේ. එතකොට ඒ කර්මය පුජ්‍යලයාට බලපාන ආකාර රාශියක් විස්තර කරනවා. ඒ විස්තර කරන කාරණා කොයි විදිහටද පුජ්‍යල ඊළඟ ප්‍රතිසන්දිය කරා නැත්නම් පුනර්භවය කරා යන්නේ කියන කාරණය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එහෙමයි අපේ පරපාමුල්ලේ සිරිවිමල ස්වාමින් වහන්සේ දැන් මේ කර්මයම තමයි අපි මේ කොටස් දෙකකට වෙන් කරගන්නේ. එකක් කුසල කර්මය කියලා කියනවා අනිත් එක අකුසල කර්මය කියලා කියනවා. මේ ගැන කොහොමද සඳහනක් කරන්නේ? දරුවන් සරණයි ගෞරවනීය අපේ ගොම්බදල දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි තෙන්නකෝන් මහත්මයා ඇත්තටම දැන් කර්මය කියලා කිව්වහම මේක මේ ක්‍රියාවක ප්‍රතිඵලයක්. එතකොට දැන් අපි ගත්තොත් අකුසල මුල් සහ කුසල මුල් කියලා දෙකක් වෙනවනේ. එහෙමයි. එතකොට දැන් අකුසල මුල් ගත්තාම අභිධර්මයේ සඳහන් වෙන විදිහට මෝහය, අහිරිකය, අනෝතප්ප, උද්දච්ච. එහෙමයි. එතකොට මෝහය කියලා කියන්නේ අරමුණේ යථා ස්වභාවය වහලා තියෙන ගතිය. ඊළඟට අහිරිකය කියන්නේ ලැජ්ජාව. අනෝතප්ප කියන්නේ බය. ඊළඟට උද්දච්ච කියන්නේ විසිරුණු ස්වභාවය. මේක හරියට මේ හතර හරියට ගහක මුල් වගේ. ඊළඟට අපි කතා කරනෝනේ මේ ලෝභ ද්වේෂ මෝහ කියලා. එහෙමයි. ඒ ලෝභ ද්වේෂ මෝහ හරියට ගහේ මැද හරිය වගේ. ඒතර ගහේ මැද හරිය පවතින අර මුල් ටික නිසා. ඒකට අකුසලයේ. ඊළඟට මේක අනිත් පැත්ත කුසලයේ. එහෙමයි. කුසලය ගැන කතා කරනකොට අපි ගන්න ඔය සද්දා, සති, විරිය, උත්තප්ප, අලෝභ, අදෝස, తත්‍රමඤ්ඤතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා කියලා තියෙනවා. ඊළඟට චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, ඊළඟට චිත්ත පාගුඤ්ඤතා, කාය ඍජු බව, සිතේ ඍජු බව කියලා 19ක් තියෙනවා කුසල පැත්තෙන් ගන්න. එහෙමයි. එතකොට මෙහෙම දෙකකට අපිට ධර්මයේ මේ කුසල මුල් සහ කුසල මුල් වෙන් කළා දකින්න පුළුවන්. එහෙමයි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අතර මේ කර්මය කියන මාතෘකාව ඊටාම බැරෑරු මාතෘකාවක්. නමුත් සත්‍යයට මේ කර්මයෙන් සිදුවන බලපෑම මේක අපි තෝරා බේරාගෙන කතා කළොත් අපේ ස්වාමින් වහන්සේ අපිට ඊටාත්ම වටිනවා. දැන් සිත සමග එක්වන චේතනාවේ ක්‍රියාදාමය තමයි කර්මය කියලා විස්තර කරන්නේ. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ ගොම්බද්දල ස්වාමීන් වහන්සේ පුච්චල චිත්ත සංතහනේ මේ කුසල මූල හෝ අකුසල මූල නිර්මාණය වෙන්න මොනවද බලපාන කාරණා? ඔව්. දැන් අපේ හාමුදුරු ප්‍රකාශ කළ පරිදි කුසල කර්ම සහ අකුසල කර්ම නැත්නම් ඒක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට නෙමෙයි බෙදන්නේ. එහෙමයි. එතකොට මේ කර්ම කියන්නේ ක්‍රියානේ. එතකොට ක්‍රියා බවට පත් වෙන්නේ චිත්තසංතානයේ ඇතිවන්නා වූ ඒ සිතුවිලි ස්වභාවයත් එකයි. චේතනාව. චේතනාවත් එකයි. දැන් බුදුහාමුදුරෝ කර්මය පිළිබඳව විස්තර කරන කොට දේශනා කළේ සිත් බුද්ධලයාගේ ඇතිවන චේතනාවට කර්මය කියලා කියනවා. මේ චේතනාව සචේතනික හා අචේතනික කියලා බෙදනවානේ. එහෙමයි. එතකොට සචේතනික කියලා හිතින් හිතලා වචනෙන් හෝ ක්‍රියාවෙන් යම් කිසි දෙයක් ක්‍රියාවට නගනවද? එතෙන්දී ඒක සචේතනික කර්ම බවට පත් කරනවා. එහෙම දැස්වනම් දැන් අපි පුජ්‍යලයට දුවන්න හිතෙන්නේ ඒ වගේම දුවන්නේ ඒ චේතනාවේ බලපෑම නිසා. ඔව්. ඒ කියන්නේ ඒ විදිහට දක්තාව. එතකොට අචේතනික සිතේ ඇතිවෙනා වූ මේ කියන්නේ සිතුවිලි තියෙනවා. හැබැයි ඒව ක්‍රියාවට පරිවර්තනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි උකට කියනවා කුසල චේතනා කුසල පත කියලා. එහෙමයි. පත තමයි ක්‍රියාවවට පත. එතකොට සමහර දේවල් තියෙනවා කුසල චේතනා හැටියට ක්‍රියාත්මක කරන නමුත් පත බවට ක්‍රියා බවට පත් වෙන්නේ නැහැ. නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඒක හරියට අඹ ගහක මල් පිපෙනවා. එහෙමයි. දැන් මල් පිපෙන කාර්යයට අඹ ගහේ ලක්ෂ ගණනක් මල් පිපෙනවා. හැබැයි පිපෙන මල් ගන්නට ගෙඩි හැදෙන්නේ. මොකද බොහොම ටිකයි. එතකොට ඒ වගේ ඕනතරම් කුසල චේතන ඇති වෙන්න පුළුවන්. ඒන් කුසල පත නැත්තම් කුසල ක්‍රියාවවටපත් වෙන්නේ අතලොස්සයි. එහෙමයි. එතකොට ඒ කුසල ක්‍රියාබවට පත් වෙන්නට අන්න අර කියන සිතින් සිතා කයින් හෝ වචනයෙන් කරනු ලබන ක්‍රියාත්මක වීම බලපානවා බලපානවා ඔව් එතකොට මේ ඒ වගේම තමයි මේ තනකො මහත්මයා දැන් අකුසල මුල් නිර්මාණය වෙන්නේ අයෝනිසෝ මනසිකාරය එහෙම හරියටම හරි ඔව් ඊළඟට අපි ගත්තොත් මේ කුසල මුල් නිර්මාණය වෙන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය එතකොට අපිට මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න වෙලාවත් යෝනිසෝ මනසකාරයෙන් ඉන්න වෙලාව මේ දෙක දකින්න පුළුවන් නම් ඉතාම හොඳයි. අපේ මේ ගොම්බදල් සන්නස දැන් ඔය යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නත් අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නත් ඒ කියන්නේ සිහි නුවණ ඇති වෙන්නත් සිහි මද ගතිය ඇති වෙන්නත් මොකද්ද බලපාන්නේ ඔව් ඒ ඇත්තටම අපි හාම ඒ කියපු කතාව මම තව පොඩ්ඩක් අර විස්තර කරගෙන ආපු කාරණේ සම්පූර්ණ කරන්න දැන් එතකොට මේ කෙවල් සිතින් සිතා කයින් හෝ වචනෙන් ක්‍රියාත්මක කරන දේවල් අපි කියන්නේ සතිය තියෙන කර්ම. හැබැයි ඒ තුනම මුල් අත්‍යවශ්‍ය නැහැ. සමහරට දෙකක් මුල් කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. එකක් විතරක් මුල් කරගෙන කර්මයන් සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හිත ගත්තාම කයින් හෝ වචනෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ සිතින් සිතා කර්ම රැස් කර ගැනීම හැකියාව තියෙනවා. හොඳම උදාහරණය භාවනාව. කුසල පක්ෂයෙන් ගත්තා. ඒක සිත මුල් කරගෙන කරන ලබන ක්‍රියාවලිය. ක්‍රියාවලිය. එතකොට අකුසල පක්ෂයක් තියෙනවා. ඒ තමයි ද්වේෂය. එතනින් ගියාම සමහරට ලෝභය. ඒත් එහෙමයි. එතකොට ඔය පටිඝය, ක්‍රෝධය වගේ දේවල්. ඒ විදිහට ඇති වෙන්න පුළුවන්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මනසී කල්පනාවෙන් යම් කිසි කුසල ක්‍රියාවක නිරත ඒක භාවනාවක් මුල් කරගත්ත නැත්නම් සිත පාදක කරගත්ත ක්‍රියාවලියක් සිත යම් කෙනෙක් සමාධියටපත් කරගන්නවද සමාධියටපත් කරගත්ත සිත දියුණුව කරා ඒ කියන්නේ විදර්ශනා පැත්තට යොමු කරනවද ඒ තුලින් යෝනිසෝ මනසිකාරය ගොඩනගා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් කෙනෙකුට මේ ධර්ම සාකච්ඡාව වුණත් යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රවණය කරන්න පුළුවන්. පුළුවන්. මොනේ විමසීම සහ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒකට එයාට මේක හරියට තේරෙනවා. එහෙමයි. අපි දැන් මේ ධර්ම සාකච්ඡාව වුණත් අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් එයාට මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැහැ. ඒකට තව තවත් අර තීන මිද්දේ පංච නිවරණ බලවත් වෙනවා හිතේ නේ. නේද? මෙතන මේ සතිය කියන එක බලපානවා නේද? පැහැදිලිව. සම්මා සතිය කියන එක. ඔව් ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියන්නේ සතියම තමයි. සතියම තමයි. ඔව්. ඒ කියන්නේ ඒ සිහියේ පිහිටා යම් කෙනෙක් යම් කිසි කුසල ක්‍රියාවක නිරත වෙනවද? මොකද සිහියේ පිහිට අකුසල ක්‍රියාවල් වල නිරත වෙනකොට එතන යෝනිසෝ මනසිකාරය පළ වෙන්නේ නැහනේ. එතකොට සිහියේ පිහිට අකුසල ක්‍රියාවකට යම් කෙනෙක් යොමු වෙනවද? එතන යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඊටාම හොඳ තැනකට වැදගත් තැනකට අපි මේ ප්‍රවේශුනේ අපේ ස්වාමින් වහන්සේ දැන් මේ යෝනිසෝ මානසිකාර්යය නොවැඩෙන්න ප්‍රධාන හේතුව තමයි මෝහය කියන කාරණේ. ඒ කියන්නේ මෝඩකම. ඒ කියන්නේ ප්‍රඥාව නැතිකම. එහෙමනම් මේ ප්‍රඥාව කියන කාරණේ මේ සසර සැරිසරන කුච්චලයාට අතිශයම වැදගත් කාරණේ. අපි ටිකක් විස්තර කරමු නේද මේ දැන් මෝහය කියන්නේ මොකද්ද? මෝහය තුල මේ ප්‍රඥාව වැඩෙන්නේ නැති කාරණේ මොකද්ද? ප්‍රඥාව වැඩෙන කාරණා මොනවද කියන එක අපේ ස්වර්ණාංශ. ඔව්. ඇත්තරම ඔය දස සංයෝජන ධර්මවල එන සක්කාය දිට්ඨි විචිකිච්ඡා ආදිය කේන්ද්‍ර කරගත්තාම මෝහය කියන එක වර්ධනය වෙනවා. ඒ මෝහය වර්ධනය වීමට බලපාන සාධක රාශියක් ධර්මය තුළ විස්තර කරනවා. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණියෙන් තොරවීම, ධර්ම සාකච්ඡා නොකිරීම, දහම් පොතපත පරිශීලනය නොකිරීම, එතනින් ගියාම ප්‍රඥාව දියුණු වන භාවනාංගවලට සම්බන්ධ නොවීම. ඔයාලී කාරණා විස්තරي. අය තවත් ඉතින් කාරණා ගොඩක් තියෙනවා. සිල්ලතුන් යසුරු නොකිරීම ආදී වශයෙන් විස්තර කරනවා. එතකොට ඒ සියල්ල තුලින් ගත්තහම පැහැදිලිවන එක කාරණයක් තියෙනවා. මෝහය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය පිළිබඳ මනා අවබෝධය වැටහිම නැතිවීමයි. නැතිවීම. ඔව්. අපි සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගික සමාජය තුළ මෝඩය කියලා හඳුන්වන්නේ යමක් කමක් කරගන්න බැරි නිකන් ඒ වගේ චරිතනේ. එහෙමයි. හැබැයි ධර්මානුකූලව ගත්තාම ඒ වගේ අයත් ඊගණයට වැටෙන්න පුළුවන්. එහෙමයි. එහෙමයි අපි කියන දැන් එතකොට මේ ධර්මයේ තුල ප්‍රඥාව කියන කාර්යය බොහොම වෙනස් වෙනවානේ. ඔව්. ඒ කියන්නේ අපි කියන ප්‍රඥාව නෙවෙයි නේද අපේ පරපමුල්ලේ ශ්‍රී විමුල සවන්හන්ස? ද සාමාන්‍ය ලෝකයේ ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ යමක් කමක් හිතලා මතලා කරන්න පුළුවන්කම හරියට වැඩ කිරීම ඒ සාමාන්‍ය ලෝකේ. හැබැයි ඒක නෙවෙයි මේ ධර්මය තුල ඇත්තම ප්‍රඥාව කියලා කියන්නේ. දැන් ඉහළගම් මහත්මයා ඔව් අපි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම මේ ලෝකේ අවබෝධ කරගත්තේ නැති දෙයක් නෙවෙයි තියෙන දෙයක්. තියෙන දෙයක්. තියෙන දෙයක් කියනවා දැක්කේ. ඒකට ඇයි මේ තියෙන දේ අපිට වෙන්නේ නැත්තේ? එහෙමයි. අනේ අපිට පේන්නේ නැති අපේ තුල මෝහය බලවත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර මෝහය දුරු කරන වැඩපිළිවෙලට තමයි කල්ප ගානක් තිස්සේ බෝසත්න් වහන්සේ හිටියේ. ඒ කියන්නේ යථාර්ථය දැකීම. යථාර්ථය. ඒතර මෝහය දුරු කරන වැඩපිළිවෙලට තමයි කාටවත් නොකිය කැලේරි ගියේ. එහෙමයි. කාටවත් කිව්වේ නැති කිසි කෙනෙක් දන්නේ නැහැ. එතකොට මේ මෝහය දුරු කරන වැඩපිළිවෙලට ගියා එතකොට දැන් මොහේ මොහේ කියලා කියන්නේ මෙතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අර අවබෝධය නැතිකම. ඒ වගේම ඇත්තටම මේකෙන් මේ හොඳටම අපි දකින්න ඕන මේ අර අරමුණේ යථා ස්වභාවය වැහිලා තියෙන ගතිය. වැහිලා තියෙන ගතිය. දැන් හැම දෙයකම අපිට මතු පිටින් පේන දෙයි ඇතුළතයි දෙකක් තියෙනනේ. එහෙමයි. මේ මතු පිටින් පේන දේ තමයි මෝහයත් එක්ක ඉන්නකොට පේන්නේ. එහෙමයි. හැබැයි ඇතුළාන්තයේ තියෙන එක තමයි දකින්න ඕන. එහෙමයි. එතකොට මෙන්න මේ අතුලාන්තයේ තියෙන දේ දකින්නට අපිට චුට්ටක් හරි ප්‍රඥාව දියුණු කරගන්න වෙනවා. දැන් ඒ කියන්නේ ඔබ වහන්සේ එතන සඳහන් කරනවා දැන් අපි ක්‍රියාවක් ගත්තාම දැන් කර්මය සහ ඵලය පිළිබඳව ඒ අවබෝධය තියෙන්න ඕන. ඒ කියන්නේ හේතුඵල ධහම. හේතුඵල ධහම. දැන් හේතුඵල ධහම අපිට අපිටුලින් දකින්න පටන් ගත්තොත් ඒ ශ්‍රමකේම ප්‍රඥාව දිනු වෙනවා. දිනු වෙනවා. ඊට පස්සේ දිනු වෙච්ච ප්‍රඥාවෙන් ආයි අපි බලනවා අපි දිහා. ඒකට හිතෙන් හිත දිහා බලන්න කියන්නේ. ඔව්. අපේ හිතෙන් අපේ හිත දිහා බලන්න කියන්නේ. අපේ හිතෙන් අපේ දිහා බලනකොට ඔන්න අපේ හිතේ රාගය, ද්වේෂය, මෝහය ආදී උහු අඩුපාඩුකම් පේන්න ගන්නවා. ඒකට ප්‍රඥාවෙන් දිනු වෙච්ච ප්‍රඥාවෙන් අපි දිහා බලනවා. එතකොට තව තවත් ප්‍රඥාව වැඩි වෙනවා. එහෙමයි. ආයේ තව තවත් ඒ ප්‍රඥාව පාවිච්චි කරලා තවත් බලනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් දැන් සමහරව අපි දැක්කාම තේරෙනෝනේ මේ ආගමකට තහමට නැඹුරු වෙච්ච නිසා අතීතයේ ඉඳපු කෙනා නෙවෙයි දැන් ඉන්නේ කියලා. එහෙමයි. අපිට කලින් කලට එයාගේ අර ප්‍රඥාවේ පේනවා. ඒකට එයා කතා කරන්නේ ලෝභයේ පිහිටලා නෙමෙයි. නෙමෙයි. ද්වේෂයේ පිහිටලා නෙමෙයි. මෝහයේ පිහිටලා නෙමෙයි. ඒතර ප්‍රඥාව තමයි කතා කරන්නේ. එතකොට නිතරම ප්‍රඥාව තමයි ප්‍රඥාව කරා තමයි අපිට යන්න තියෙන්නේ. මොකද මේ ලෝකේ ප්‍රകൃතිය තමයි ඒ කියන්නේ පැත්ත අමෝහය. එහෙමයි. අවිද්‍යාව. මේ ලෝකේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය. එතකොට මේ ලෝකේ ප්‍රകൃතිය මතු පිටින් හැම තැනම තියෙන වැරදි වැටහීම. එහෙමයි. එහෙමයි. ඒ නිසා තමයි වාද ભેද ගැටුම් තර්ක විතර්ක හැම ඇතින් දැන් සිල් ගන්න තැනක වාදයක් භේදයක් ගැටුමක් තර්කයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ එතන ප්‍රඥාව බලවත් වෙලා නෙවෙයි අවිද්‍යාව බලවත් වෙලා ඒකයි. අවිද්‍යාව බලවත් වෙලා. ඒ සිල් ගන්න ගිහිල්ලා බණ අහන්න ගිහිල්ලා භාවනා කරන්න ගිහිල්ලා ගැටුමක් රණ්ඩුවක් ඇති වෙනවා නම් එතන යා ප්‍රඥාව බලවත් වෙන පාර දිගේ ගිහිල්ලා නෙමෙයි. ඒ කියන්නේ මිත්‍යාව ප්‍රමුඛ වෙලා තියෙනවා. ඔව් ඒ කියන්නේ අවිද්‍යාව මේ ලෝකේ අර කරකවල ඇතරියාම කියන්නේ සමහර කියන්නේ මේ මිනිහනම් උසල පොළවේ ගැහුවත් ආයේ කලින් වගේ තමයි කියලා. ඒ කියන්නේ නිතරම මේ හිත අවිද්‍යාව තමයි පැලවිලා තියෙන්නේ. හොඳයි ඔබ වහන්සේ මැනවින් මේ කාරණේ විස්තර කළා අපේ ස්වාමීන් වහන්සේ දැන් ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැහැටි. දැන් උන්වහන්සේ දේශ සඳහන් කළේ කර්මය සහ කර්මඵලයේ පිළිබඳව එහෙනම් පුජ්‍යලයට අවබෝධය තියෙන්නට ඕනේ. ඒ වගේම හේතුඵල ධහම පිළිබඳව අවබෝධය තියෙන්නට ඕනේ. කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දැනුම. ඊළඟට උන්වහන්සේ මේ ධර්මාර්ථ පිළිබඳව උන්වහන්සේ විස්තර කළා. ඒ කියන්නේ ධහම පිළිබඳව නිවැරදි අවබෝධය. ඊළඟට අකුසල පක්ෂයෙන් ගැලවීමේ එහෙමත් නැත්නම් අකුසලයෙන් ගැලවීම සඳහා කරන උපක්‍රම පිළිබඳව අපිට තියෙන අවබෝධය. දැන් මේක තමයි ප්‍රඥාව කියන කාරණේ උන්වහන්සේ විස්තර කළා. ඔව්. දැන් ඇත්තටම ප්‍රඥාව වහලා තියෙන පද තිර පහක් පිළිබඳව ධර්මයේ විස්තර කරනවනේ. ඒකට කියන්නේ පංච නීවරණ ධර්ම. එහෙමයි. දැන් ඇත්තටම අපිට ප්‍රඥාව කරා යන්න තියෙන ලොකුම බාධාවක් උක. එහෙමයි. මොකද මේ නීවරණ ධර්ම කියන දැල්වලට අහුනට පස්සේ ඒක තමයි පුද්ගලයෝ ගැලිලා වෙලිලා ඉන්නේ. අද මේ පවතින භෞතික ලෝකයේ තුල ඒක අපි දකින්න ඕන තරන්නේ. කාමච්ඡන්දයට අහුවෙච්ච පුද්ගලෙ දැන් ඒ කාමච්ඡන්දය තුල සැරිකරනකොට ඔහුට එතනින් එහාට ආයිමත් ආධ්‍යාත්මික ගුණවගාව පැත්තට හිමත් නැත්නම් මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව වැටහීමක් කරා යන්න තියෙන ඉදහස අඩුයි. දැන් ඔය කාම ඡන්දය තුලත් දැන් මේ කාමභෝගී ජීවිතය තුලත් බුදුහාමුදුරුවෝ අත්හලිතවන්ත දෙකක් නේ පෙන්වුවේ පළවෙනි දේශනාවේදී කාමසුකල්ලිකා. ඔව් අත්කලවතාන යෝගය හා කාම. එතකොට ඕකෙත් හරීම බරපතලම දේ තමයි කාමසුකල්ලිකා යෝගය. එහෙමයි. ඒක ඊටාම පැහැදිලි ඒ ධම්සකෘත්තවතුන් සූත්‍රයේ අත්කලවතාන යෝගය විස්තර කරන කරනකොට විශේෂණ පද තුනයි ගත්තේ. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. හැබැයි කාමසුකල්ලිකා නියෝගිය විග්‍රහ කරනකොට විශේෂණ පද පහක් වැටුණා. ඒ කියන්නේ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මේක හීනයි ග්‍රාම්‍යයි ප්‍රතජ්ජනයයි. ප්‍රතජ්ජනයයි කියන්නේ අපාය නිවහන කරගත්තු අය. එහෙමයි කියන්නේ. එතකොට ඒ අය විසින් ඇසුරු කරන දෙයක් හැටියට සැලකුවේ. එතකොට මේ කාමච්ඡන්දාදී කාමච්ඡන්දාදී වූ නීවරණ ධර්මයන්ට අහුවෙච්ච පුජ්‍යලයා නිතරම ප්‍රඥාවෙන් ඈත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඒ ප්‍රඥාව ප්‍රඥාවේ අග්‍රඵලය නිවනනේ. නිවන. ඒ කියන්නේ නිවන ඇත්තටම දැන් බුද්ධ කාලයේ තදත් ජීවිතයේ වැඩිපුර දුක කරදර කරදර පිට කරදර ප්‍රශ්න පිට ප්‍රශ්න ආපු අය තමයි ධර්මාවුදුර ගිහිල්ලා තියෙන්නේ. හැමදේම ලැබෙන කිසි දෙයකින් අඩුවක් පාඩුවක් නැති අය ඒ සම්පත් වලට ඇලීලා ඉන්නවා. පැහැදිලිවම ධර්මාවබෝධයට යන්නේ ඒක හොඩ සිල් ගන්න අර ගෙට ගෙට ඇලිලා ඉන්නවා දැන් බාහිර සමාජයේ භෞතික උදාහරණයක් අපි කිව්වොත් මේ ඊළඟ මහත්මයා දැන් අත්තකලමතානුයෝගී පැත්ත හොඳයි කියලා ධර්මයේ තුල විස්තර කරනව නෙවෙයි. හැබැයි අත්තකලමතානුයෝගී පැත්තට යොමු වෙච්ච කෙනාට දුක කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව වැටහීමක්වත් තියෙනවා. තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දුක දුකය අදරනවනේ. ඔව්. දැන් අපි බුත්සත්‍ය දුෂ්කර ක්‍රියා කරන කාලේ දුක අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ දුක කියන්නේ මේ මේ මේ ශරීරය විනවනවනේ හැබැයි මේ කාමසුකල්ලිකා නියෝගයේ පැත්තට ගිය කෙනාට දුක පිළිබඳ වැටහීමක්වත් නැහැ නේ අපේ හාමුදුරු ප්‍රකාශ කළා වගේ එතකොට එයා එන්න එන්න නිවනින් ඈත් වෙනවා දැන් උදාහරණයක් ඇටියට අපි ওই සමාජ ශාලා කියලා જાතියක් තියෙනවනේ ඒවට නිතර යන ඇත්තන්ට අපි එතන ගිහිල්ලා බණක් කියන්න ගියොත් කවදාවත් අහනවද අහන්නේ ඇයි එයාලා ඒ මොහොත වෙනකොට ඉන්නේ ඊට වඩා අර ලෞකික ආස්වාදයේ යම් කිසි උපරිම තලයකට ඉගෙනලක් වෙලා අමක් වෙලා අවිද්‍යාවේ ඉහළම තැන. අන්න හරි. අපි ඔව් අවිද්‍යාවේ ඉහළම තැනට ගිහිල්ලා. දැන් මෝහයෙන්මත් වෙලා බොන වචනේ. ඔව්. එතකොට ඒ වගේ පුද්ගල එක බුදුහාර එක අවස්ථාවක විස්තර කරනවා පාසි බඳුරු වික්තියක් වගේ කියලා. ඒ වගේ හිත්. පාසි බඳුරු පාසි බඳුරු වික්තියකට අපි තීන් පාලේප කරන්නේ කවදාවත් බෑනේ ආලේප පච්චර ආලේප කළත් ගැල්වෙන්නේ නැහැ. ඒ හේතුව ඒ පාසු වලින් ආවරණය වෙලා තියෙන්නේ. එතකොට යම් කිසි විදියකින් කරනවා නම් ආලේප කරන්න තීන්ත අර පාසි ගලවලා අයින් කරන්න ඕනේ. මේ අර අවිද්‍යාව නැති පාසි වලින් වැහිච්ච බිත්ති තමයි තියෙන්නේ. ඒ කියන්නේ කාලයක් යනවා ඒක සුද්ධ කරගන්න. කොහොමදයි දැන් එතන දැන් ඔබ වහන්සේ සඳහන් කළා. ඒතර මේ ප්‍රඥාව වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණේ නැවතන නේද? දැන් එහිදී ඔබ වහන්සේ විස්තර කරා ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ඒ වගේම මේ පිළිබඳව අධ්‍යයනය කිරීම මේක ඉතාම වැදගත් කාරණයක් කියලා මේ ප්‍රඥාව වැඩෙන්න මේ බුදුදහමේ ඉගෙනෙන ප්‍රඥාව වැඩෙන්න ඊළඟට ඔබ වහන්සේ සඳහන් කළා මේ භාවනාව කියන එක ඒ සාංශාරික වශයෙන්ම ප්‍රඥාව වැඩෙන්න අතිශය වැදගත් වෙනවා කියන කාරණේ නේද ශ්‍රීරම සුවඳස ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් මෙහිම ඉහළගමාත්ම දැන් භාවනාව භාවනාව කියන වචනේ ඇහෙනකොටම සමහර පොඩි ළමයින්ටත් තරුණ අයටත් මැදිවයටත් ජීවිතේ පළවෙනිවදාට ඇහෙනකොට සමහර අයට ඒක සැප වේදනාවක් වෙනවා. අනේ මේ මට යන්න ඕන භාවනා කරන්න. භාවනා කියන්නේ සැප වේදනාවක්. ඒ සැප වේදනාවක් ඉන්නේ මෙයාගේ පෙර සසර පුරුද්දක් වශයෙන්. පුරුද්දක් වශයෙන්. සමහර අයට භාවනා භාවනා කියන වචනේ පළවෙනි වතාවටම ජීවිතය ඇහුනට ඒක එයාට වැඩක් නැහැ. ඊට පස්සේ අපි තුමු කවුරු හරි කෙනෙක් ඉන්නවා භාවනා උගන්වන කෙනෙක්, භාවනා ගැන කතා කරන කෙනෙක්. නමුත් එයාට ඒක ඉච්චර ගාණක් නෑ. ඇති වෙන්නේම දුක් වේදනාවක්. ඒ පෙර සසර ඇති කරගත්තු ස්වභාවය. ස්වභාවය. එතකොට මේ අවිද්‍යාවේ මිදීම සඳහා භාවනා මාර්ගයමයි අපිට අවශ්‍ය කරන්නේ. මොකද දැන් එතකොට ස්වර්ණාස මේ දැන් පාසල් දරුවෙක් ගත්තහම අධ්‍යාපනය ලබන කෙනෙක් කුජලයක් ගත්තහම මේ භාවනාව අතිශය වැදගත් වෙනවා ප්‍රඥාව වැඩි වීමට නේද? පැහැදිලිවම ඊළඟ මහත්මයා පාසල් දරුවන්ට තමයි භාවනාව හරියට දුන්නොත් හරියට කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලෝ අල්ලගෙන නැහැ නේ ගොඩක් දේවල්. දැන් අර මේ භාගතුනාස් දේශනා කරනවා වේදනම් පටිච්ච තණ්හා. විඳීම නිසා තෘෂ්ණාව ඇති වෙනවා. ඒකට විඳීම අඩුයි. අඩුයි. අවුරුදු 15 දී විඳීම කොහොමද? අවුරුදු 20 දී 25 දී එහාට යන්නේ නැහැ විඳීම වැඩි. විඳීම වැඩි වෙන්නත් වැඩි වෙන්නත් තණ්හා වැඩි. තණ්හා වැඩි පරිේෂණම්. තණ්හා වැඩිනකොට හොයනෝ වැඩි. හොයනකොට ලැබෙන වැඩි. ලැබෙන්න ලැබෙන්න ඊට පස්සේ ඒව ගවඩා කරන්න ඕන. ඒවා ඊට පස්සේ අයින් කරන්න මහන්සි වෙන්න ඕන. රඳව ගන්න මහන්සි ගන්න ඕන. වාද ભેද ගැටුම් ගොඩ. හැබැයි ඇත්තටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ මේ ළමා මනස කියන හරි පිරිසිදු මනසක් කියලා. අපි හැමෝගෙම කුඩා කාලේ තමයි පිරිසිදුම කාලය. ඒකෝටි මෙන්න මේ ළමයින්ට හරියට භාවනාව දෙනවා නම් ළමා මනස පිරිසිදු කර ගන්න පුළුවන් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. කලබල හිතට කවදාවත් මේ මේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ අපි තාම වැදගත් තරක් මේ සාකච්ඡා කරන්නේ. මට මෑතකදී වෛද්‍යවරයෙක් මුණ ගැහුණා. මේ වෛද්‍යවරයා දිනපතාම භාවනා කරනවා. පස්සේ මම ඇහුවා මේ මොකද හැමදාම භාවනා කරනවද? ඔව් මම හැමදාම භාවනා කරනවා. මේක මොකක්ද කියන්නේ ලැබෙන සාහනේ? මේක තමයි හිත දියුණු කරගන්න ඒ කියන්නේ ප්‍රඥාව වැඩි වෙන හොඳ මාර්ගය කියන්නේ මේ වෛද්‍ය විරට ඒක මහ විශාල වැටහීමක් ඇති වෙනවා මහත්මයා මෙහෙම දැන් සමහරව පුරුදු වෙන්නේ ඔය දිනපතා ඇවිදින්න එහෙමයි එතකොට ඒ ඇවිදින අයට ඇවිදින්න නැතුව බෑ දැන් මම දන්න මහත්මයෙක් ඉන්නවා එයා කියන්නේ යා මොන රටේ හිටියත් උදේ පාන්දර ඇවිදින්න ඒ වෙලාවට පන්සලකට යන්න උනත් අර ඇවිදින ඇඳුමින් තමයි යන්නේ. වෙන ඇඳුම් ඇඳගෙන යන්නේ නැහැ. වෙන ඇඳුම් ඇඳුත් ඇවිදින්න නතර වෙනවා. ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ එයාට ඒක නැතුව බෑ. අන්න ඒ වගේ තමයි දවසේ සුළු වෙලාවක් භාවනා කරන්න ඇබ්බැහි වෙච්ච කෙනා එයා බස් එකේ යන ගමන් හරි ඒක කරනවා. කාර් එකේ යන ගමන් හරි ඒක කරනවා. ඒ කියන්නේ ලයිට් කණු දෙකක් අතර හරි ඒක කරනවා. එකිනෙක කතා කරන ගමන් වුණත් ඒකත් එයා භාවනාවක් කරගන්නවා. කරගන්නවා. ඒ භාවනා කරනවා කියන එක විල්ල මේ මේ වාඩි වෙලා විතරක් කරන්න තියෙන දෙයක් නෙමෙයි. දැන් මේ මේ මේ කෙනෙක් උයන එකත් උයන එකත් භාවනා පුහුණුව ලැබුව කෙනා පුහුණුවෙන් පස්සේ උයන එකත් භාවනාවක් එයාට ඕන නම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකායන අරමුණක් ඇති කර ගැනීම. ඒ කියන්නේ අකුසල චේතනාවලට සිත දුවන්නට ඉඩ නොදී කුසල චේතනාවක හිත රඳවා ගැනීම හා වර්ධනය. අර එහෙමයි. ඔව්. ඒකනේ කියන්නේ දැන් භාවනා විග්‍රහ කරන සරල අර පාඨය තුල කියන්නේ ඒකනේ. එතකොට එල්ගම් මහත්මයා දැන් පුහුණුවකින් තොරව කෙනෙක් අපි තුන් මේක අහලා ආ බලන්න ඕන මාත් වෙන ගමන් අතු ගාන ගමන් වත්ති පිළි වැඩ කරනකම් භාවනා කරන්න කියලා. එහෙම හිත පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ඒ පුහුණු යම් කාලයක් අවශ්‍යයි. ඒ පුහුණු කාලය තුල යා උයන්නෙත් නැහැ, අතුපතු ගන්නෙත් නැහැ, ධර්මල්ල ගැන බලන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම කරලා පුහුණු කාලයක්. අන්න ඒ පුහුණු කාලයෙන් පස්සේ එයා සමාජයේ ප්‍රශ්න විසඳන්න යන්නේ මට Tamanට වාසින විදියට නෙවෙයි අනුන්ට වාසින විදියට නෙවෙයි ධර්මයේ මතුවෙන විදියට. ඒකම හරි. දැන් ඔබ වහන්සේගෙන් සමාහන් කරන්නේ පුහුණු ශ්‍රමයේ ලොකු වැදගත්කමක් වටිනාකමක් තියෙනවානේ. අනිවාර්යයෙන්. පුහුණු ශ්‍රමයේ කරනන් සුවන්නාස ඕනෑම තැනක සාර්ථකත්වය දකින්න පුළුවන්. දැන් ඔබ වහන්සේ සඳහන් කළ කාරණේ ඊටාම නිවැරදි. දැන් භාවනාව කරනවත් ඒ පුහුණුව අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් එතකොට දැනන දැන් අපි ඔන්න හොඳ තැනකට දැන් මේ මේ සාකච්ඡාවේ ගොනු වෙලා ඉන්නේ. දැන් මෙතන මේ ඥානය පිළිබඳව මේ සඳහන් කළේ. ප්‍රඥාව පිළිබඳව සඳහන් කළේ. එතකොට මේ ප්‍රඥාවෙන් නේද අපි දානයක් දෙනවා නම් අපි සුළු උදාහරණයකට ගත්තොත් අපි දිනපතා අපි දන් දෙනවනේ. දානයක් දෙනවා නම් මේ ඥාන සම්ප්‍රේත්ත භාවයෙන් නේද දානෙ දෙන්න ඕනේ. ඔව් පැහැදිලිවම දැන් බුද්ධ දේශනාවේ ආනිසංස පක්ෂය දේශනා කරන කොටත් දානාදී පින්කම් වල මේ ඥාන සම්ප්‍රයුක්තව අවබෝධයෙන් සහ කම්පල විශ්වාස කරන නුවණ ඒ ඒ වචනේ පාවිච්චි කරන්නේ කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාස කරන නුවණින් ඒ පින්කම කරනවා නම් ආනිසංස වැඩි කියලා නිදේශනා කරන්නේ. ඒ කියන්නේ ඊටාම පැහැදිලි. එතකොට අඥාව මෙහෙवला ඇති කරගත්ත අවබෝධය තුල තමයි කුසලයක් කරනව නම් අනිවාර්යෙන් කළ යුත්තේ. කළ යුත්තේ. ඔව්. ඒ කියන්නේ දැන් ඒකෙන් ඒ කියන්නේ අවබෝධය නැතුව කුසල් කිරීමෙන් ආනිසංස නොලැබෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. ලැබෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව ආනිසංස දැනගෙන කුසල ක්‍රියාවක නිරත වෙනවා නම් ප්‍රඥාවෙන් ඒකේ ආනිසංස ඒ කෙනාට වැඩිපුර ළඟා කරගන්න පුළුවන්. අර අපේ මේ මහත දැන් අපේ සම්මාංශ කියනකොට මට මතක් වුණා පසේ බුදු කෙනෙක් පහළ වුණා. මේ උන්වහන්සේ කියපු කාරණාත් එක්ක මතක් වුණේ දැන් පසේ බුදුරණාහන්සේට ඉන්න මිනිස්සු ඔක්කොම දාන දෙනවා. දැන් ඒ පැත්තේ හිටිය ප්‍රභූවරයෙක්. එයා කල්පනා කළා මේ හැමෝම උන්වහන්සේට දාන දෙනවා. මං විතරයි තාම දානයක් දුන්නේ නැති. දෙන්න ඕන මමත් දානයක් කියලා උන්වහන්සේට ආරාධනා කළා. අවල් දවස අපේ ගෙදර වඩින්නේ පින්ඳ පාතේ. එහෙමයි. දැන් උන්න දාන ඔක්කොම සූදානම් කළා. මෙයා තව වැඩවල් විදිහට එළියට ගියා. ඔය අතරේ පසේ බුදුරණාහන්සේ ගෙදරට ඇවිල්ලා පින්දපාතේ අරගත්තා. අරගෙන ආපස්සට එනවා. දැන් මෙයා අර වැඩ ඉවර කළා පරස්තු වෙලා ලහි ලහි ගෙදරට එනකොට අතරමඟදී පසේ බුදුරණාහන්සේ දැක්ක ගෙදරට ගිහිල්ලා පින්දපාතේ අරගෙන එනවා. මෙයා කල්පනා කළා ආ දැන් මාත් එක හිනාවේ. මාව වර්ණනා කරයි. ප්‍රශංසා කරයි. ඒ මොකක්වත් නැහැ. පසේ බුදුරණාහන්සේ ගියා. මෙයා කල්පනා කරා අපරාධි මෙච්චර රස සූඳ කෑම වේලක් අර වැඩ වැඩ වැඩට එන මිනිස්සුෙකුට දුන්නා නම් එහෙමයි. වතා කීපයක් ඔබ මතක් කර කර ටිකක් වැඩිපුර වැඩිපුර වැඩ ටිකක් ගන්න තියෙනවා. සිහිවත් කරනවා. ආනයා කල්පනා කරා මොකද්ද මේ වෙච්ච මට අපරාධි මම මේ කරගත්ත මොන වැඩක් කියලා. දැන් මේ මේ මේ අකුසල විතරකයක්. මෙන්න මේ උදේ උදේ පාන්දර රෑ නින්දට ගියත් දවල්ද උදේසර විතරකේ එනවා එනවා දිගින් දිගට. ඉතින් මෙයා කාලයක් මේක අවුරුදු ගාණක් මෙහෙම හිත හිතා ඉඳලා ඉඳලා මැරෙලා ගිහිල්ලා උපන්නා. ඉතින් එයා අර දීප පසේ බුදුරණවහන්සේ දීප දාණය නිසා එයාට දීපල සම්පත් ඇති වෙනකන් ලැබුණ ආහාර පාන. හැබැයි ඥාන සම්පයුක්ත නැහැ. නැහැ. ඥාන සම්පයුක්ත නැහැ. එතන ලෝභය බලවත් වෙලා තිබුණා. අනුන් කරන නිසා කරා. කළා. එතෙන්දී අන්තිමට දේශයත් බලවත් වුණා. එහෙමයි. ඊට පස්සේ අන්තිමට අවිද්‍යාවත් බලවත් වුණා. එහෙමයි. ඥාන සම්පයුක්ත නැහැ. නිසා එයාට ඒකේ අර දීපු දේ ආනිසංස ලැබුණට කන්න හිතෙන්නේ හැමදාම එක එක හොද්දයි දෙකයි කන්නේ ඇඳුම් ගොඩ තියෙන උනාට ඔක්කොම අඳින්න හිතෙන්නේ මොකක් කරේ එකක් දෙකක් ඇඳ ඇඳ ඉන්නවා එහෙමයි දැන් සමාජෙත් ඉන්නවද අර සමාජෙත් ඉන්නවා ඒකෝර මේ ඥාන සම්පයුක්ත වින්කම් කරනවා කියන එක හරි අපරාධයක් එහෙමයි ඒ කියන්නේ Tamanට ගන්න තියෙන ප්‍රයෝජනේ අඩු වෙනවනේ එහෙමයි උපරිම ප්‍රයෝජන ගන්නට නම් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ප්‍රඥාවෙන් තමයි මේ ඔව් ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් වල නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රේෂණය. ඥාන සම්ප්‍රේෂණය. ඒක සසංකාරික අසංකාරික කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙවීමක් මත හෝ මෙහෙවීමක් නැතිව ඥාන සංප්‍රයුක්ත භාවය ඇතිව තමයි කුසල් දහම් හරියටම හරි බොහොම හරි ඔබ වහන්සේ සුවන්නාස දැන් එතකොට දැන් අපි දානයක් දෙනවා නම් අර පූර්ව චේතනාව කියලා එකක් තියෙනවානේ. එතනත් අපි සෝමනස්සහගත වෙන්නට ඕනේ. වහන්සලා සඳහන් කරන ආකාරයට. ඊළඟට මැදදී දාණය දෙන අතර මැදදී මුංචන චේතනාව. ඒකෙදිත් අපි සෝමනස්සහගත වෙන්න ඕනේ. ඊළඟ අපර චේතනාව. එතනවත් අපි සෝමනස්සහගත වෙන්න ඕනේ. ඒතකොට තමයි ඥාන සම්ප්‍රිත වෙන්නේ. ඔව් ඇත්තටම මේ ඊළඟට සෝමනස්ස සහගත කියන මේ සම්පූර්ණ වෙන කාරණා සම්පූර්ණ වෙන කාරණා අටක් බලපානවා. ඒ කියන්නේ ප්‍රතිරූප දේශේ වාසය කිරීම බුද්ධෝත්පාද කාලයක පහළවීම එතනින් ගියාම සම්‍යදෘෂ්ටියෙන් යුක්ත වීම, කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීම ආදී වශයෙන් කාරණා විස්තර කරනවා. ඒ සියලු කාරණා සම්පූර්ණ වෙනකොට තමයි කෙනෙකුට සෝමනස්ස සහගත සිතුවිල්ල පහළ කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. හැකියාව ලැබෙන්නේ. ඔව් ඒ සෝමනස්ස සහගත සිතුවිල්ල තුල තමයි අර ඥාන සංපයුක්ත සිතුවිලි පහළ කරගැනීමේ හැකියාවක් තියෙන. හැබැයි අපි තුමු උසන්නස දැන් ඒ අට කියන්නේ මොනවද කියලා නොදන්න කෙනා තුල වුණත් සතුට තියෙනවනේ. අනිවාර්යයෙන්ම සෝමනස්සහගත ඥාන සම්ප්‍රයුක්ත සිතුවිලි පහළ වෙනවා. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් අනේ මම යාට දන්නේ නැතුව මෙච්චර කාලයක් මේක කරේ කියලා. නමුත් ඒක වචනෙන් අපිට කියන්න බෑ. කියන්න බෑ. මොකද අකුසලය ගැන නොදැනගත්තත් අකුසලයේ ක්‍රියාත්මක වෙනවා. කුසලය ගැන නොදැනග කුසලය කියන්නේ මොකක්ද කියලා නොදන්න කෙනා තුළ කුසලයේ බලවත් කුසලයේ බලවත් වෙනවනේ නේ. නෑ සමහරුන්ට පෙර සංසාරගත පුරුද්ද නිසා එයාට නොදැනුවත්වම සම්පූර්ණ වෙලා ඥාන සම්පයුක්ත සිතුවිලි පහළ වෙනවා. හොඳයි ශානස් දැන් ඔන්න අපේ සාකච්ඡාවේ තවත් ප්‍රවේශයකට අපි එක්කෙනවා. ඒ තමයි දැන් මේ අපි පුනර්භවය පිළිබඳනේ අපේ ප්‍රධාන මාතෘකාව. දැන් ඒක අපි හොඳ වටපිටාවක් ගැන කතා කරා. මේ ප්‍රඥාව ගැන. ඒ කියන්නේ එමනම් මේ ප්‍රඥාව කියන කාරණේ අතිශය වැදගත් අමෝහය පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් බණපොතේ සඳහන් වෙලා තියෙනවා නේද අපේ ස්වාමින් වහන්සේ ත්‍රි හේතුක කුසල් කියලා කාරණයක්. ඒ වගේම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කාරණයක්. මේ ගැන කොහොමද විස්තර වෙන්නේ? ඔව්. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කාරණා තුනම යම් තැනක මුල් වුණොත් ඒක ත්‍රි හේතුක කුසලයක් බවට පත් වෙනවා. දැන් බොහෝ අවස්ථාවල් වල අපේ තම් අය පින්කම් කරනකොට අලෝභයක් තියෙනවා. අද්වේෂයක් තියෙනවා. සමහරට අමෝහය නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෝහය තියෙනවා. මෝහය තියෙනවා. ඔව්. ඒ නිසා අලෝභය, අද්වේෂ, අමෝහය කියන මේ කාරණා තුනම යම් තැනක මුල් වුණාද ඒ මුල් වෙච්ච ඇත්තන්ට අන්න ඒ ත්‍රි හේතුක කුසලයකට හිම්කම් කියන්න පුළුවන්. ඒ ත්‍රි හේතුක කුසලයක් කරගත්තු කෙනෙකුට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අපි කියන වචنين නම් ප්‍රතිසන්දියක් ලැබීමේ හැකියාව තියෙන්නේ. අනිතික සොන්නන්ස ඇත්තටම දැන් අමෝහය බලවත් වුණොත් ඒ සමගම ලෝභ ද්වේෂ මෝහ යටපත් වෙනවනේ. යටපත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට ගන්න පුළුවන් මේ කාරණා තුනෙන් ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය කාරණා තුනෙන් බැලු බැලමට තේරෙන්නේ මුල් දෙකනේ. ඒතර මුල් දෙක නම් දැනුණත් පුළුවන් අනිත් එක නිකන් අඳුරේ තියෙන වගේ පේන්නේ නැහැ වගේ ගතියක් හිතෙන්න පුළුවන්. නමුත් මෙතන ඇත්තටම ලොකුම කතන්දරේ තියෙන තුන්වෙනි එක. තුන්වෙනි එක. එතකොට මෙන්න මේ අමෝහය මාතුලින් දැකීම අමෝහය පාලනය කිරීම අමෝහයේ අර වතුරක බෝලයක් යට කරගෙන සිහියෙන් කල්පනාවෙන් ඒ ඉන්නවා වගේ උඩට එන්නේ නැතුව යට කරගෙන ඉන්නවා වගේ ඉන්න උත්සාහ ගත්තොත් පින්කම කරන වෙලාවේදී ඒ හැම වෙලාවෙදිම ඒ අමෝහය යටපත් වෙන නිසා අර දෙකත් ඒකම යටපත් වෙලා දැන් අපි කියනවා දැන් මේ පුංචි ළමෙක් මේ දානයකට සහභාගී වීම ඔබ වහන්සේ කොහොමද දැන් ඔතන විස්තර කරන්නේ? ඒ සාමාන්‍යයෙන් පුංචි ළමෙක් නම් මේ අමෝහය කියන එක දන්නේ නැහනේ. දන්නේ නැහැ. එතකොට ඒ වගේ කෙනෙක්ගෙන් ගොඩාක් දුරට මේ ත්‍රි හේතුක කුසලයක් වෙන්න ත්‍රි හේතුක කුසලයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට ඒ වගේ ළමයින්ගෙන් සාමාන්‍යයෙන් ත්‍රි හේතුක කුසලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ලෝභය නැහැ. එයා සතුටින් ඉන්නවා තරහකුත් නැහැ. හැබැයි එයා අන්නර මේ මෝහය කියන එක දන්නේ. ඒක දන්නේ. එතකොට ඒකෙන්ම පැහැදිලි අපිට මේ මෝහය කියන එක ටිකක් ලොකු වෙන්න ඕන තේරුම් ගන්න. ඒ කියන්නේ මේ කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් නැහැ. තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම පිළිබඳව අත්දැකීමක් පුහුණුවක් නැහැ. එතකොට නිතරම අපි හිතමු කිසියම් කෙනෙක් ඊළඟ මාත්මා පින්කමක් දැන් මට ලබන මාසේ කරන්න තියෙනවා කියලා එයා අර සාමාන්‍යයෙන් නම් පුරුදු වෙන්නේ තින්ත ගානවා බිම හොදනවා ටයිමිනම කර්න් දානවා ඊළඟට මේ මේ මේ ඒකට කැම බිලයිස්තු වහදනවා මහ ලොකු ඒකනේ සූදානම ඒකට වැඩි එයා හිත සූදානම් කරනවා මාසයක් තිස්සේ අන්න එයා ත්‍රි හේතුක උපත උපතක් යන්න ඕන කරන දේ තමයි සූදානම් කරන්නේ. සූදානම් කරන්නේ. එතකොට එයා පින්කමට කලින් මාසයක් තිස්සේ ඉඳලාම ලෝභය, ද්වේෂය, මෝහය පාලනය කරමින් ඒ ගැන කල්පනා කරේ. උදේ දිවා රැ. පින්කම කරන මොහොතේත් එimhe පින්කම අවසන් වෙනවා. එතකොට යම් කෙනෙකුගේ ජීවිතයේ දවස පටන් ගන්නකොටම සිහියෙන් කල්පනාවෙන් දවස පටන් ගන්නවා නම් මේ ලෝභ, ද්වේෂ, මෝහ පාලනය කරන්න ඕන. මොකද මට මේ ජීවිතයට වැඩි අවධානම තියෙන ඊළඟ ජීවිතේ. එහෙමයි. අන්නේහා පූර්ව සූදානමක් ඇති කරගන්නවා. එතකොට දැන් හොඳ තැනක් සනස්. දැන් එතකොට දැන් ඔබ වහන්සේ අර මේක පාලනය කිරීම. ඒ කියන්නේ මෝහය පාලනය කරන ආකාරය ගැන මම විස්තර කළා. දැන් එතකොට මෝහය පාලනය කරන්න එක කාරණයක් කියවනේ ඔය සියල්ල සමග ඔය අවබෝධය සමග භාවනාව හැම කෙනෙක්ම හැම දවසකම උදේ පාන්දර විනාඩි 30ක් කර භාවනා කරනවා නම් යම් තත්යකට එන්න පුළුවන් නේද? ඉහළගම් මහත්මයා මෙන්න එක එකගේ කාලසටහන් අනුව කෙනෙකුට උදේ කාලේ වෙන්න පුළුවන් පහසු. කෙනෙකුට රාත්‍රී කාලේ වෙන්න පුළුවන් පහසු. ඉතින් අර මේ මේ අපිට පුළුවන් නම් අපි ඇහැරෙන වෙලාව පොඩ්ඩක් වා පැය භාගයක් හරි පැයක් හරි ඉස්සරහට ගන්න අන්න උදේ කාලේ භාවනා කරන්න පුළුවන්. පුළුවන්. දැන් සමහර විට කෙනෙක් උදේ 4ට නැගිටින්න පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. නැත්තම් 5ට නැගිටින්න කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. 6ට. ඒතර යා නැගිට ගමන් එයාට තියෙන රාජකාරි හිර වෙලා තියෙන්නේ. පැය දෙකෙන් කරන්න තියෙන එක පැයෙන් කරන්න හිර වෙලා තියෙන්නේ. ඒතර එයාට අපි කිව්වොත් භාවනා කරන්න කියලා මොන භාවනාවක්ද? පැය දෙකක් තිස්සේ කරන්න තියෙන එක පැයෙන් කරනවා. එහෙනම් එයාට සිද්ධ වෙනවා භාවනාව වෙනුවෙන් තව විනාඩි 15ක් හරි උදේ නැගිටින්න. භාවනාව වෙනුවෙන් පැය භාගයක් හරි උදේ. එතකොට අන්න එයාට භාවනාවට කාලය වෙන් කරගන්න පුළුවන්. එහෙමයි. එතකොට එයාට නිින්දට යන එක තව පොඩ්ඩක් ඕනනම් වේලාසන පැය භාගයක් නිින්දට යන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ මෙලෝ පරලෝ සැනසීම පිණිස. හොඳයි අපේ ස්වාමීන් දැන් එතකොට මේ පුනර්භවයට මේ ත්‍රි හේතුක කුසල් බලපානවා. ත්‍රි හේතුක කුසල් බලපානවා. දැන් යම් කෙනෙක් දැන් මරණාසන්න මොහොතක ඒ කියන්නේ චුතිසිත නිර්මාණය වෙන්න මේ ත්‍රි හේතුක කුසල් කොහොමද අපි සනාස බලපාන්නේ? ඔව් ඉලගම් මහත්මයා දැන් අර අපේ ගොඩක් අය මේ චුති චිත්තය කිව්වහම හිතනවා මේ තනි සිතුවිල්ලක් කියලා. අපි හොඳට තේරුම් ගන්න ඕන විධර්මයේ විස්තර කරන ආකාරය. අර ජවන් සිත් එහෙමත් නැත්නම් චිත්ත වීති කියන වචනයක්. චිත්ත වීති කියලා කියන්නේ එක තනි සිතුවිල්ලක් නෙවෙයි සිතුවිලි පරම්පරාවක්. ගණනාවක්. සිතුවිලි ප්‍රවාහය. හරි. එතකොට සාමාන්‍යයෙන් ත්‍ුති චිත්තයට බලපාන සිතුවිලි පරම්පරා 17ක් අභිධර්මයේ විස්තර කරනවා. එහෙමයි. ඒ 17න් හැබැයි අපි වටහා ගන්න ඕන නමයක්ම තියෙන්නේ අපට අවාසියට. ඒ කියන්නේ ඒවා අකුසල මූලික චේතනා පදනම් කරගෙන පහළ වෙන්නේ. ඒ ලෝභ, ද්වේෂ, මෝහ. අලෝභ, ද්වේෂ, ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලික චේතනා. එතකොට හතරක් තියෙන උපේක්ඛා සාගත. ඒවට කියනවා සම්තිරණ සිටිවිලි කියලා. එතකොට හතරයි තියෙන්නේ සෝමනස්ස සහගත කුසල සංප්‍රයුක්ත සිටිවිලි. ඒක අසංකාරික සසංකාර දිට්ඨික සම්ප්‍රේත විප්‍රේත කියලා ඒ හතර බෙදෙනවා. එතකොට ඒ හතරෙන් එකක් චුති චිත්තය බවට පත් වුනොත් විතරයි ඒ කෙනාට පුළුවන්කම ලැබෙන්නේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්න. ඔව්. ඒ කියන්නේ දැන් අකුසල චේතනා නම් පහළ වෙන්නේ කතා දෙන්නේ දුගති බව වලට යන්නේ. එහෙමයි. එතකොට අර පෙක්කාසගත සිතුවිලි හරියටම නිශ්චයක් කරන්න බෑ. ඒ කියන්නේ හරි මැදට නොපැමිණි කියන අර්ථය තමයි සාමාන්‍යයෙන් ඒකේ දෙන්නේ. එහෙමයි. එතකොට මේ සෝමනස්ස සහගත කුසල සංප්‍රයුක්ත චේතනාවක් පහළ වෙන්නට නම් එක්කෝ ඒක ත්‍රි හේතුක කුසලයක් වෙන්නට ඕන නැත්නම් ත්‍රි හේතුක කුසලයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් එතකොට කුසල ජනක කර්මයක් ඔය. ඔව්. ඒක තමයි. ඔව්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් පුජ්‍යලේකගේ ඊළඟ ප්‍රතිසන්දිය සඳහා කර්මයේ බලපාන කොටස් දෙකක් තියෙනවානේ ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්දි විපාකය තමයි අර චිතිචිත්තේදී බලවත් වෙන්නේ. එහෙමයි. එතකොට ඒකෙදී අපි කියනවා ගරුක ආසන්න ආචින්න කටස්ථා කියලා කර්මයේ වර්ග හතරකි. ගරුක කියන්නේ ප්‍රබල කුසල් හෝ ප්‍රබල කුසල්. ප්‍රබල කුසල් නම් අපි දන්නවා පංචානන්තරේ කර්ම. ප්‍රබල කුසල් හැටියට සලකන්නේ ගොඩක් අය කියනවා යටමහ කුසල් නමුත් ඒව නෙමෙයි ධර්මයේ විස්තර කරන්නේ රූපාවචර රූපාවචර ධානාදී. එහෙමයි. ඒ ධානාදී ලබාපු ඇත්තෝ උපදින්නේ බොහෝ විට බ්‍රහ්ම ලෝකවල. එතකොට ගරුක කම්ම ගණයට අයිතිවන ප්‍රබල කුසල් කරපු කෙනෙකුට නම් බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්න වාසනාව තියෙනවා. ඒ කියන්නේ ත්‍රි හේතුක නිසා. ත්‍රි හේතුක නිසා. ඒ ත්‍රි හේතුක භවයේ. ඒ කියන්නේ අර අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලික චේතනා බලවත්ව වඩලා තියෙන නිසා. හැබැයි ඒ වගේම මේ ධානාංගයක ඒ චුත චුත වෙන වෙලාවේ ඉන්න ඕනේ නේද? ඉන්න ඕන. ඒ කියන්නේ ඒ චුති සිතුවිල්ල එන්න බෑ. ඒ චුති සිතුවිල්ල එතෙන්දි මූලික වෙන්න. වෙන්න ඕනේ. ඒ උනාට පස්සේ තමයි ඒ වගේ ප්‍රබල ප්‍රතිසන්දියකට ඉවහල් වෙන්නේ. එහෙමයි. දැන් ඒ කියන්නේ ඒ පුච්චලයා ධානයක් වඩලා ඒ ධානය තුල ඉඳිද්දී මරණයටපත් වුණු පමණයි භක්ම ලෝකේ උපදින්නේ. ඔව්. එහෙම. ඔව්. ඒ කියන්නේ අර ගරුක කම්මය බලවත් වීම වගේම චුතිචිත්තය බලවත් වීමත් එතෙන්දී තාමත් වැදගත් වෙනවා. හොඳයි දැන් එහෙම නුනොත් මනුස්ස ලෝකේ උපදින්නට පුළුවන් හේතු සම්පත් ඇති පුචිලෙක් හැටියට. අපි සමහර ටිකක් කතා කරමු මොනවද දැන් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාපුවාම මනුස්ස ලෝකයේ තුල මේ ඒ භවය තුල ඔහුට සැලසෙන මහා වරප්‍රසාද මොනවද අපේ ස්වයන්දාස? සාමාන්‍යයෙන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනෙකුට අපි හිතමුකෝ ළමා කාලයේදීම ස්වාමීන් වහන්සේලා දැකීමත් එයාට සැප විපාකයක්. ඊළඟට සිල් ගන්නවා කියන එක එයාට සැප විපාක දෙන දෙයක්. ඊළඟට දෙමව්පියෝ සමග පිනට දහමට යොමු වෙන එක දෙමව්පියන්ටත් වැඩිය දුවල පැනලා පින්නට දහම් පියුම් වෙනවා. අපි දැකලා තියෙන චූටි ළමයි ඉන්නවා. අම්මට තාත්තට වැඩිය ගෙදර දානලාට දුවල පැනලා දාන බෙදනවා, වතාවත් කරනවා. සිල් ගන්නකොට බාන භාවනා කරනකොට දෙමව්පියන්ට වැඩිය හොඳට එයා ඉන්නවා. සමහරවිට අපි දැකලා තියෙනවා මහලු වැඩිහිටියයට වැඩිය හොඳට බනහන අය ඉන්නවා. පොඩි ළමයි. පොඩි ළමයි. ආහ්. ඊළඟට හැමෝගෙම ගෞරවය, ප්‍රසාදය ලැබෙනවා. ඔව්. දැන් අනිත් එක දැන් අපි දන්නවා ඉහළ ගම මහත්මයා සමාජයේ ගත්තාම අසහාය පුජ්‍යලය කියලා අපි කියන්නේ. අසහාය. අසහාය පුජ්‍යලය කියන්නේ සම වෙන්නේ නැහැ. සම වෙන්නේ අනිත් අයට වඩා සමහරට බුද්ධියෙන් කියන්නේ අපි කියන්නේ වයසට වරා මුහු පුරාගේ බුද්ධිය කියන කෙනෙක් වෙනවා. හොඳ මතක ශක්තියක් තියන අය ඉන්නවා. දැන් උදාහරණයක් ඇත්තට ගත්තාම මේ පෞගිය දවස්වල මාධ්‍යවල බලවන නම් පාර පැත්තේ එක ළමෙක්. අවුරුදු 9යි වයස. මුළු පිළිත් පොත කටපාඩමි කියනවා. සමහරට අවුරුදු 70ක 80ක කෙනෙකුට ජීවිත කාලෙම පිරිත් කියුවා ඒ පිරිත්පත මුළුමනින්ම කටපාඩම්. නමුත් අවුරුදු 9ේදී මේ දරුවට මුළු පිරිත්පත කටපාඩම් හිටින්න තියෙන එකයි එහෙනම් මොකක් හරි ආශ්චර්යවත් ගුණයක්. එහෙමයි. අන්න අර ත්‍රි හේතුක ප්‍රතිසන්දී ලබාගෙන මනුස්ස ලෝකේ උත්පත්ති ලැබන අයට එන වාසි. ඒ කියන්නේ ඉක්මනින් වටහා ගැනීමේ ශක්තිය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් ප්‍රබලයි. ඔව්. භාෂා ගන්නවා කතා කරන්න දන්නවා. ඉගෙන ගන්න දක්ෂයි. ඔව්. අතවලට යන ඕනම ශේස්ත්‍රයක ඔහුට එහි පරතරට යන්න පුළුවන්. එහෙමයි. ඒ තරමට ඔහු ඒ කියන්නේ ඒ පිහිටි වාසනා ගුණය, මුන්නේ ශක්තිය මේ සියල්ලම ඉවහල් වෙලා වහා වටහා ගැනීමේ නුවණක් ඇතිව කටයුතු කරනවා. ඒ කියන්නේ හේතු සම්පත් තියෙනවා. තියෙනවා. දැන් කියන්නේ දැන් සමහර උදවිය ඉන්නනේ බුදුහාමුදුරන්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවත් සෝවාන් වෙන්නවත් බැහැනේ. ඔව්. ඒ කියන්නේ හේතු සම්පත් නැහැ. ඔව්. හේතුක නැහැ. දැන් මේ ඇයට තියෙන ශක්තිය තමයි බණපද ගණනාවක් අහලා ඕනනම් මාර්ගඵලවල පිහිටන්න පුළුවන් නේද? ඔව් සමහරවිට අපි දකිනවා මේ ධර්මශාලාවල් වල එහෙම අවුරුදු 30 40 සිල් ගත්ත අය ඉන්නවා. ඉන්නවා. පළවෙනි වතාවේ සිල් ගන්නාව තරුණ දුවෙක් පුතෙකුත් ඉන්නවා. අර පළවෙනි වතාවේ ආපු කෙනා පළවෙනි බණ අහගෙන ඉන්නකොට එයාගේ සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම අපිට කියන්න පුළුවන් බලන් දෙද්දි වැඩ ගන්නවා. සමහරවිට අවුරුදු 40 වනහා ඉන්න කට්ටිය උදේ 6 ආමාරට බුදි. එතකොට ත්‍රි හේතුක උපතක් ලැබුව කෙනාට අවස්ථාවක් ලැබුණාම එයා දන්නේ නැහැ මේ ඔක්කොම බලවත් වෙනවා. දැන් අර එතක ඒ බාහිර ශාරීරික ලක්ෂණ වලින් ගත්ත එවැනියගේ තියෙන දස්සන ආකර්ෂණීය භාවය. ඒ කියන්නේ උපදි සම්පත් අන්න හරි උපදි සම්පත්තිය කියන එක. ඒවත් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සු අතර ආකර්ෂණයක් කියලා. ඒ කියන්නේ තමන් එයාගේ වචනේ විශ්වාස කරන්න හිතෙන ගතිය. හිතෙන ගතිය. අනිත් එක එයා කෙනෙකුට වැරද්දක් පෙන්වලා දෙනවා නම් කරුණාවෙන් පෙන්වලා දෙන ගතිය. එහෙමයි. ඒ කියන්නේ එයා දෙයක් කතා කරනකොට සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ අතීතයේ කියව වචනෙට දැන් වචනේ ගලපනවා. දැන් කියන වචනෙට අනාගතේ එයා ඒක ගලපනවා. දැන් සමහර අයට ඊයේ කියපු එකට විරුද්ධ ගන්නේ දැන් කියන්නේ. ඒකට එකකට ටිකක් ගලපෙන්නේ නැති ගතියක් තියෙනවනේ. නමුත් අර මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබුව කෙනා නිතරම සම්මා දිට්ඨිය බලවත් වෙච්ච වචන තමයි කතා කරා. එතකොට එතකොට ඕනම කෙනෙක් ආ එයා කිව්වද එයා කිව්වනම් එහෙනම් ඕක ඉතින් ආයෙ තවත් හිතන්න දෙයක් නැහැ කියලා අර නිතරම ඉතිහාසය වචනවල ඉතිහාසය හොඳම තරක් නිසානස දැන් අර අපි අහලා තියෙනව නේද බොහෝ උත්මයෝ බුදුහාමුදුරන්ගෙන් මේ බණපද දෙක අහනකොට එකපාරම රහත් වෙනවා ඔව් ඈ මාර්ගඵලවල පිහිටනවා උද්ගටිතඥ කියන ගුණය දැන් මේ ත්‍රිහේතුක භාවය නැත්නම් මේ හේතු සම්පතිත් බව නේද? ඔව් පැහැදිලිවම දැන් අර කොටස් හතරකට බෙදෙනවා බණ අහන ඇත්තන්ව කොටස් හතරකට බෙදෙනවා. ඔව්. ඒ උද්ගතිතඤ්ඤ ඊට පස්සේ විපංච විපංචිතච්ච ඤේය පද පරම්පරා. එතකොට එක වරක් එක බණ පදයක් අහලා මාර්ගඵල ලබාපු අරහත් ඵලයට පත්වෙච්ච උත්මයෝ ගැන ඕනතරම් අපි ධර්මයේ තුල අහලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරන්ගේ දැන් හොඳම උදාහරණයක් අපි අරගෙන බලමු. දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරු වැඩි හිටියේ පන්සල්වලම වැඩි කාලයක් වැඩි හිටියා. බුදුහාමුදුරුම දේශනා කරපු ධර්මය ඇහුවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ඒ කියන්නේ ඒ බුදුහාමුදුරු ජීවමාන කාලේ අරහත් ඵලයටපත් වෙන්න බැරි වුණා. බැරි වුණා. බැරුණා. චුන්දසූකරි කල්ලපු යටේ හිටියා බණ කියනවා ඇහුණා. හැබැයි ඔහුට මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. නෑ කොසල් රජුණටත් එහෙමයි. එහෙම වුණා. ඔව්. කොසල් රජුණත් එහෙම. හැබැයි බොහෝ අය ඉන්නවා දැන් අර එහි බික්කු මහණ උපසම්පදාව ලබනයි. එහෙමයි. එහෙමයි. පළවෙනි බණපදයේ අහලා නිර්වාණය අවබෝධ කරගෙන අරහත් ඵලයට පත් වෙනවා. ඒ අරහත් ඵලයට පත් වෙච්ච උත්තරය තමයි ගන්නෙ නැත්තම් ඕනම කෙනෙකුට ඒ කියන උපසම්පදාව දුන්නේ නැහැ. දැන් අපි ධර්මයේ තුල විස්තර කරනකොට ඒ කියනවනේ මේ අටපිරිකර පූජාව සම්බන්ධ. ඒ අටපිරිකර පූජාව පමණක් නෙවෙයි අර කියන හේතු සම්පත්තීන් ලබලා තියෙන්න ඕන ඒ ලබලා තියෙන පුද්ගලයෝ විතරයි බුදුහාමුදුරෝ ඒ වික්කු මහනුත සම්පදාවෙන් සම්පදා කරගෙන තියෙන්නේ. එහෙමයි සාරම් දැන් ඒතකොට අපේ මේ සමාජයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබාපු බොහෝ පුච්චලෝ ඉන්න පුළුවන්. අනිකුත් මහත්මයා දැන් බලන්න දැන් අකුසලයේ කොච්චර එන්න එන්න බලවත් වෙලාද කියලා කිව්වොතින් දැන් මේ අකුසලයේ බලවත් වෙන බලවත් වෙන්න ත්‍රි හේතුක උත්පත්ති ලැබන අය අඩු වෙනවනේ. ඒතර ඔන්න ටිකක් වුණා ත්‍රි හේතුක උත්පත්ති ලැබන අය ටිකක් ඉන්න පුළුවන්. ඒතර දැන් ඔය අපි මේ කතා කරපු ඔය පුජ්‍යලෝ හතර දෙනාගෙන් මේ යුගයේ වැඩිපුරම ඉන්නේ ඔය ඤෙය්‍ය පුජ්‍යලෝ සහ පදපරම. හරියට. ඒකෝර දැන් බලන්න අකුසලයේ බලවත් වීමේ ප්‍රතිඵලයනේ. ප්‍රතිඵලය. දැන් තව එහාට යන්න යන්න යන්න නිඤ්ඤ පුජ්‍යලිය නැති වෙනවා. නැති වෙනවා. හොඳ දැන් ත්‍රි හේතුක කිව්වා දැන් දිවි හේතුක කියලා කියන්නේ. ඔව් දිවි හේතුක කියලා කියන්නේ අලෝභය, අද්වේෂය තියෙනවා. හැබැයි අමෝහය ඒ කියන්නේ මෝහය තියෙනවා. ඔව් උට මෝහය තියෙනවා. ඔව් ලෝභය දුරු කරලා පින්කම් කරනවා. උට ද්වේෂයක් නැහැ. හැබැයි ඔහු මෝහෙන් වෙල්ලා තියෙනවා. ඒ මෝහෙන් වෙල්ලා තියෙන පුජ්‍යලයා ප්‍රතිසන්දීන් ලබනකොට ඒ කියන මෝහයට සාපේක්ෂව ඒ කියන්නේ ඒ කියන්නේ දිහේතික දිහේතික ප්‍රතිසන්දයකට හේතු වෙනවා. ඒ කියන්නේ දිහේතුක උත්කෘෂ්ඨ කුසල්. එහෙම නැත්නම් කුසල් මහා කුසල් කරපු අය තමයි මේ සාමාන්‍ය ජනතාවගේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ. ඔව් ඔව්. දැන් දේවත්ව ලබන්නත් දිහේතුක බලපාන. බලපාන. දැන් ඉන්නෝනේ ඕනතරම් මේ දෙවිවරු ගැන සටහන් කරනකොට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා කියන්නේ. සහ මේ කෙලෙස් බර දෙවිවරු ඉන්නවා. කෙලෙස් බර දෙවිවරු. එහෙම. ඒ කියන්නේ ඒ தත්ත්වයටපත් වෙන්න හේතුව තමයි උන් මෝහය දුරු කරන්නේ. හැබැයි උන් අර අලෝභය අද්වේෂය මොහ. දැන් හොඳ උදාහරණයක් හිතලා අපි ගන්න පුළුවන් අර බුදුහාමුදුරන්ට මේ මේ කාශ මහා කාශ මහාමුදුරන්ට වීපොරි පොරි පොරි පූජා කරපු කාන්තාව මේ සර්පෙක් දෂ්ට කළා මරනවා මරලා ගිහිල්ලා ඉපදුනා කොහෙද මේ තවසා දිව්‍ය ලෝකෙ. ඇය බැලුවා මේ මම මොකක් කරලද මේ ඉපදුනේ. මේ මේ මහා කාශ්‍යප හඳුරන්ට මේ පොරි ටිකක් පූජා කරලා කල්පනා කළා මේ කුසලයේ වර්ධනය කරගන්න ඕන මට මේ තව තව මොකටද මේ දිව්‍ය ලෝකේ සම්පත් විඳින්න. අන්න බලන්න මෝහය දුරු නොකිරීම. එතකොට ඊට පස්සේ ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරන්ගේ පන්සලේ ආවතේව කරන්න පටන් ගත්තා. මහා කාශ්‍යප හාමුදුරුවෝ දොස් කිව්වා. ඇයි ඔබ ආවේ මොකටද? කියලා ඇහුවම කිව්වා මේ වීපරි පූජා කරලා මම දිව්‍ය ලෝක සම්පත් විඳිනවා දැන් ඒක වැඩි කරගන්නයි මම ආවේ. අර දොස් කිව්වා සම්පූර්ණ ඔබේ චේතනාව වැරදි එන්නපා මේ පැත්ත පලාති කියලා. ඊළ බුදුහාරන්ට කේලම කිව්වාම කැඳවල විමසුවා විමසලා මහා කාශ්‍යප හඳුරු නිවැරදි කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළා විතරක් නෙවෙයි ඒ దేవතාවිට දෝෂාරෝපණය කළා ඔබේ චේතනාව වැරදි ඔබ ඇවිල්ලා තියෙන්නේ මේ නිවන සාක්ෂාත් කරගෙන කුසල් දහම් වඩන මිනිස්සු ඉන්න ලෝකයේ තුල ඒ අයට අවස්ථාව නැති කරලා කාමභෝගී ජීවිතය වැඩි කරගන්න පින්කම් කරන්නේ. හොඳයි අපි සනස දැන් ওই කාරණා අතිශය වැදගත් වෙනවා. එතකොට දැන් ප්‍රශ්නයක් නැගෙනවා දි හේතුක ප්‍රතිසම්යක් ලබාපු පුජ්‍යලයාට මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ මේ ආත්මේ නිවන් දකින්න බැරිද මඟපල පිහිටන්න බැරිද කියන කාරණේ ඇත්තම බෑ නේ ස්වාමීන් වහන්සේ. ඔය ඒ කියන්නේ මෝහය දුරු කරන්න නැතුව බෑනේ. බෑනේ. එතකොට මේ ආත්මේ මේ මේ භවයේදී බැරිද ඒ ඥාන ශක්තිය වර්ධනය කරගන්න? පැහැදිලිවම පුළුවන්. ඒකට භාවනාවට යොමු වීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමයි. ඔව් දැන් අපි ගත්තොත් මෙහෙමයි එළගමාත්ම දැන් යම් කිසි කෙනෙක් මේ වාඩි වෙලා දීගං වාසසන්තෝ දීගං අස්සාමිති පජානාති. එහෙම. රසං වාසසන්තෝ රසං අස්සාමිති පජානාති. තමන්ගේ හුස්ම රටා බලනවා. එතකොට අතීතය මතක් වෙනකොට අතීතයෙන් අයින් වෙනවා. අනාගතය මතක් වෙනකොට අනාගතය අයින් වෙනවා. මේ මොහොතේ හිත පිහිටනවා. එයා මේ මොහොතේ හිත පිහිටනකොට අතීතයේ ආස්වාද මතකෙට එනවා. ඒ ආස්වාදිනුත් ඈත් වෙනවා. ආදීනිය දකින්නවා. එතකොට අනාගතයේ මතක් වෙනවා. ආසාදයේ ආදීනව අතහැරෙනවා. නිස්සරණේ බලවත් වෙනවා. අන්නේ ශ්‍රාවකයාට බලවත් වෙන්නේ අමෝහය. හොඳයි සනක පුළුවන් තරම් කුසල් කරනවා නම් පින්දහම් කරනවා නම් ඒවා විමසලා බලලා බොහොම මේ මේ විමසීමෙන් කරනවා නම් Tamante ශක්තිය ඇති කරගන්න පුළුවන් ඒ වගේම භාවනාව තුළින් ඊළඟ භවයේදී හෝ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න පුළුවන්. එතකොට තව තියෙනවා නේද මේ අ හේතුක ප්‍රතිසන්දිය. ඒ කියන්නේ අකුසල් ඒ කියන්නේ මොනවා වගේ අකුසල්ද සයනවා ඒ කියන්නේ මූලික වශයෙන්ම ඥාන විප්‍රේත ඔව් ඒ කියන්නේ නුවණ මෙහෙයවීමෙන් තොරව නුවණ මේ කියන්නේ නුවණ මෙහෙයවීමෙන් තොරව තොරව තොරව සිදු කරනු ලබන අකුසල් තියෙනවා ඒ කියන්නේ දැන් ලෝභකමත් එහෙම පුළුවන් ඒ කියන්නේ Taman යම් කිසි දෙයක් පිළිබඳව ඇති කරගන්නා වූ ආශාව පදනම් කරගෙන තව තව තව තව ඒ මේ වැඩි කර වර්ධනය කරගන්න. අපි කියන්නේ ගොඩ ගහ ගන්නවා කියලා. ඒ වගේ தത്വයට. ඊට පස්සේ දේශය සමහර විට කෙනෙක් පිළිබඳව හිතේ ඇති කරගන්නා වූ මේ වෛරය වෛරය දැන් අපි ගත්ත දැන් ප්‍රාණඝාත සිද්ධ වෙන ඉතින් ඥාන විපරිතවනේ සොරකම බොරුව කියලා මේ ආදී හැම අකුසලක්ම සිද්ධ වෙනවා ඒ වගේ ඇති කරගන්න අකුසල් මත පුජ්‍යලයන්ගේ ඒ ප්‍රතිසන්දියක් නැති වෙනවා ඒ ප්‍රතිසන්දියන් වලදී අන්න අපායගාමී වෙනවා ඔව් ඒ ඔව් අපායගාමී වීම මනුෂ්‍ය ලෝකේ සමහරට උත්පත්ති ලැබනවා ඒ උත්පත්ති ලැබන කොටත් ඒ කට්ටිය ඉන්ද්‍රිය වේ කල්ලකාවයට පත් වෙනවා අර ඉසිදාසී කතාවෙත් තියෙන එහෙමයි එහෙමයි ඒ කියන්නේ දැන් දුකී මගී ආචකීන් බවට පත් වෙන්නට ඒ වගේම බොහොම අසරණ පුද්ගලින් බවට පත් වෙන අංග විකල තත්ත්ව අංග විකල තත්ත්වයට පත් වෙන්නට මේ වගේ කාරණා බලපානවා. එහෙමනම් ප්‍රතිසන්දිය යහපත් වෙන්නත් නම් අපි ඥාන සංපේක්ෂ කුසල් වල අනිවාර්යයෙන්ම නිරත විය යුතුයි. මම හිතන්නේ එසිදාසේ කතාවත් ශ්‍රාවකයෝ ටිකක් හොයලා බලුවා නම් තවදුරටත් මේ ගැන විස්තර හොයාගන්න පුළුවන්. එවනම් අද මීට වඩා අපිට ඉඩ කඩක් සැලසෙන්නේ මේ සාකච්ඡාව සඳහා විසක් ධර්ම සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකටයි ඔබ සවන් දුන්නේ කර්මය පුනර්භවයට හේතු වන ආකාරය තවත් පැය ගණනාවක් වුණත් අපි මේහා සම්බන්ධ සාකච්ඡා කරන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් නමුත් අපේ කාලය හරස් වෙනවා අද අපේ ආරාධනාවෙන් මේ සාකච්ඡාවට වැඩම කළා කටුවාවල පරම විසුද්ධාරාම අධිකාරී පැපිලියාන සුනිත්‍රා මහදේවී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ සමග අතුරුගිරිය අබේ දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පරපාමුල්ලේ සිරිවිමල ස්වාමීන් වහන්සේ මට තාක්ෂණික දායකත්වය ලබා දුන්නා දමය කොළඹගේ මම තෙන්නකෝණ්ඩියලකම සැමට පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් දැන් මයික්‍රොෆෝනියම් කරනවා ප්‍රධාන සම්බන්ධතාව මැදිරියට

තෙරුවන් සරණයි